ස්වාමින් වහන්සේ බුද්ධානුස්සති භාවනා වඩන්නේ කෙසේද? ඒට බාධක මොනවාද? බුද්ධානුස්සති භාවනාව බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ඉගෙන ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදැගුම් කරගෙන පිරිසිදු කරගෙන සීලය පිරිසිදු කරගෙන භාවනා පූර්ව කෘතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩින්නා වාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැත්නම් දුටු විදු ප්‍රසන්න බොහොම පැහැදීමේ ලැබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල බලා ඉන්නව නෙමෙයි. අර හිතේ ප්‍රසාදයේ ස්ථිර කරගන්නයි අර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දණය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මේ ඉතිපිසෝ ගාථා පාඨය බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්තර මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළයේ බොහෝම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කළා තියෙනවා. මේ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද 9ට. එනිසා මේ ගුණපද 9 ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදු ගුණ වැඩිීමේදී ගුණපද 9 පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසුරුවෙන් හසුරුවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද 9ක් අනුපිළිවෙල මෙහෙමයි අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණපද නමයි. ඒක මුල සිට අගට අගසිට මුලට භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවේදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕන මේ පදනමය. පදනමය පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුණක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවේ අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත් වෙනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අර ආංගුණයෙන් නවත් වෙනවා. විද්‍යාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණයෙන් නවත් වෙනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා විද්‍යාචරණ සම්පන්නෝ ගුණයෙන් නවත් වෙනවා. මෙහෙම දක්ෂිනාවර්තෝ රවෝමට හිත යවනවා. ඊට පස්සේ ආපස්සටත් ඒ වගේ පුරුදු කරන්නට ඕන ගුණ නාමයේ භගවා ගුණේ ඉඳලා අරහන් දක්වා එනවා බුද්ධෝ ගුණේ ඉඳලා ආපස්සට ඇවිල්ලා ආපසු භගවා ගුණයට යනවා. ඊළඟට සත්කාදේ මනුෂ්‍යානං ගුණයෙන් පටන්ගෙන මුලට ඇවිල්ලා අයමත් අර රවුමින් බුද්ධෝ ගුණයෙන් නවත්තන. ඔහොම රවුමට එන්න පුළුවන් මුලෙස. මුලසිට අගට යන ක්‍රමයේ අගසිට මුලට යන රවුම් රවුම් ඇටේට මේ චක්‍ර විදියට මෙනෙහි කරන්න මේ සියල්ලෙන් කරන්නේ හිත ඒ අරමුණු කෙරෙහි පිහිටුවා ගැනීම අවශ්‍යතාව ගැන සිහිය පිහිටුවා ගැනීමටයි. ඉතින් මේ පද සියල්ලම හොඳට මතක තියාගන්න පුළුවන් වුණාට පස්සේ තවත් ඒකට ගන්නවා එක වචනයක්. සෝ භගවායිතිපි අරහං සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවායිතිපි විද්‍යාචරණ සම්පන්නෝ මෙම සෝ භගවා ඉතිපේ කියන වචනේ පද නමයටම සම්බන්ධ කරනවා මුල සිට අගටම. ඊළාට අග සිට මුලටත් ඒ පද නමය සම්බන්ධ කරගෙන කියනවා. සෝ භගවා ඉතිපේ භගවා සෝ භගවා ඉතිපේ බුද්ධෝ සෝභාගවායිතිපි සත්තාදේ මනුස්සානං සෝභාගවායිතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති මේ ක්‍රමයට ආපස්සටත් ගන්නවා. ඒකෙන් කරන්නේ පද සම්බන්ධයක් තේරුම් කරගැනීමේ පහසුව පිණිස පද සම්බන්ධය ඇති කරගන්නේ. ඊළඟට ඒක මෙනෙහි කරනවා තේ සිංහල තේරුම් වශයෙන් තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. සෝභගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරිහත්නම් වනසේක සෝභග්ගවායිතිපි සම්මා සම්බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක සෝභග්ගවායිතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක සෝභග්ගවායිතිපි සුගතෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක තෝ භගවායිති පී සත්තා දේව මනුෂානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවායිති පී ලෝකවිදු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක සෝ භගවායිති පී අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද අනුත්තර පුරුෂ ධම්ම සාරතේ නම් වනසේක සෝභාග්‍යවායිතිපි සත්තා දේව මනුස්සාන ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශාස්ත්‍රෝ නම් වනසේක දෙවිමිනුසුන්ද ශාස්ත්‍රෝ නම් වනසේක සෝභාග්‍යවායිතිපි බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධ නම් වනසේක සෝ භගවායතිපේ භගවා ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවා නම් වනසේක කියලා මුල සිට අගට තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ අග සිට මුලටත් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කිරීමේදී හිතින් හෝ වචනෙන් හෝ කියවීමේදී වේග වේගෙන් කියන්න සුදුසු නෑ. ඒ වගේම ඊටාම පමාවෙන් කියන්න සුදුසු නෑ. තමාට පහසු හැටියට හිත තැන්පත් වෙන හැටියටම ඕන කියවන්නේ. ගොඩාක් සඳ නඟලා කියවන්නේ තමන්ද පමණක් ඇහෙන්නේ කියව ගන්නට ඕනේ. මේ විදිහට බුද්ධ අනුශසතිය මේ අනුපිළිවෙල තෝරාගෙන ඊට පස්සේ එක එක තියෙන තේරුම් අහුලා ගන්නට ඕනේ. තෝ භගවායතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මෙසේ ධර්මහත් නම් වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස් හතුරන් නැසූ හේඳ අරහත් නම් වෙනසේක. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේඳ අරහන් නම් වෙනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් සුදුසු බැවින්ද අරහත් නම් වෙනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සහසින්වත් පාපයක් නොවන බැවින් අති පරිසුද්ධ සංකාණ ඇති බැවින් අරිහත් නම් වෙනසේ කෙමසේ අරහන් ගුණේ තේරුම් මෙනෙහි කරනවා සම්මා සම්බුද්ධෝ ගුණේ ඔය වාගේ තේරුම් මෙනෙහි කරන එක එකක් පාසා තියෙන ගුණේ අර්ථ වශයෙන් මෙනෙහි කරනවා එසේ මෙනෙහි කරන අතරතේ එක එකක් කීප වාරයක් මෙනෙහි කරන්න ඕන එක ගුණයක් ගන්නවා අරහන් ගුණේ නම් අරහං ගුණයම කීප වාරයක් මෙනෙහි කරනවා තේරුම. ඊට පස්සේ එක ගුණයක් අරගෙන හිතින් ආවර්ජනා කරලා හිත සමාධි වීම සිනි පිණිස කරන්නට ඕන එක වචනේ සිහිපත් කිරීම. දැන් අර්ථයේ තේරුම් ගත්ත මනසට ඊට පස්සේ ඒක මෙනෙහි කරනවා අරහං අරහං අරහං අරහං මේ ක්‍රමයෙන් බොහෝ වේලාවක් එකම වචනේ අරගෙන හිතින් මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීම නිසා නීවරණ කියන්නේ හිතේ පහළ වෙන අඳුරු ගති පහක් තියෙනවානේ. කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන තරහව, තීන මිද්ද කියන ඇලිමැලි නිදිමත ගතිය, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන බව හා පසුතැවෙන බව, විචිකිච්ඡා ගැන සැක සංකා මේ පහම යටපත් වෙනවා. ඒ වෙනුවට හිතේ පහළ වෙනවා මේ අරහං අරහං කියන වචනයට යොමු වෙන විචාරක කියන ධානාංගය. විචාර කියන ධානාංගය. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. ඒ පහට කියනවා ධානාංග කියලා. ධානාංග කියන්නේ හිත සමාධිමත් බවටපත් කරන සමාධිය තහවුරු කරන අංග පහ. විචාරකය කියන්නේ හිතට හිතට ඒ අරමුණට හිත නංවන එක. විචාරය කියන්නේ අරමුණේම හිත හසුරුවන එක. ප්‍රීතිය කියන්නේ අරමුණේ සිට පිනවන බව. සුඛය කියන්නේ ඒ අරමුණෙහිලා සිත සපවත් කරන බව. ඒකාග්‍රතාව කියන්නේ සමාධිය. ඒ කියන්නේ හිත වෙන අරමුණකට යන්නේ නැහැ. ඒ අරමුණේම පවතිනවා. මේ නිසා අර මීමැස්සේ අර පිපුණා වූ මලකට ඇවිල්ලා රොන් ගන්නවා. ඒ වෙලාවේ මීමැස්සා වේගෙන් පියාසර කරන ඇවිල්ලා මේ මලට වහනවා වගේ තමයි විතර්කය. ඊළඟට මේ මලේ හැසිරෙන්නා වූ හොවර රොන් උරණමින් හැසිරෙනවා. ඒක තමයි ඒ වාගේ තමයි විචාරය. එයින් මේ මීමැස්සා ඒකෙන් බොහොම ප්‍රීතිමත් වෙනවා. ඒ වාගේ තමයි ප්‍රීතිය. එයින් ඔහු සැපවත් වෙනවා. ඒක තමයි සුඛය. ඊළඟට අන්න අරමුණකට යන්න මේ මලේම හැසිරෙනවා තියෙන තාක් පණිපාණය කරන්න, පණි ගන්න, පණි රොන් ටික උරා ගන්න. ඒ වගේ තමයි ඒකාග්‍රතාව. මෙන්න මේ විදිහට අර මේ ධානාංග පහ ශක්තිමත් වෙනවා. එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා. එතකොට හිත බලගත් සමාධියකටපත් වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයයි හිතයි නොදැනී යනවා. හිත කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වයන් මේ කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයන් නොවී යනවා. එනිසා සිත සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. සංසිඳීමක් ඇති වෙනවා. ගතේ ශරීරයේ කිසි තැනක වේදනාවක් දැනෙන්නේ නැහැ. හරියට වතුරේ ගිලිහිනා වගේ බොහෝම සැපදායක තත්ත්වයක් ඇති වෙනවා ප්‍රමෝදය ප්‍රීතිය සුඛය මේ ඔක්කොම ඇති වෙනවා ගතට හිතට දෙකතම ඒ අවස්ථාවේදී සිතේ සමාධියට කියන උපචාර සමාධිය කියලා උපචාර සමාධිය කිව්වේ අර විදිහේ නීවරණ යටපත් වුණා ධානාංග පහ ශක්තිමත් වුණා ඒ අවස්ථාවේ බොහෝම ප්‍රසන්න බවක් හිතට ගතට ඇති වෙනවා මෙන්න මේ සමාධිය ඇති වුනේ අර අරහං ගුණය පමණක්ම හිතින් කියවීම නිසායි. එසේ කියවීමේදී ඒක ප්‍රථමයෙන් අර අරහං ගුණය කියන තේරුම් ටික හිතට ගන්නට ඕන. අරහං අරහං කියද්දී තේරුම් හිත හිතයිනේ නෑ. අරහං කියන වචනේ පමණක්ම හිතින් කියවන්නයි තියෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණය ගැනත් මේ විදිහයි. විද්‍යාචරණ සම්පන්නෝ ආදී ත්‍රි ගුණ පද ගැනත් මේ විදිහයි. මෙන්න මේ විදිහට තමයි බුද්ධානුස්සතිය වඩන්නේ ඒකට බාධක වශයෙන් එනවා නම් එන්නේ හිතේ තියෙන විචිකිච්ඡා ආදී මේ උපක්ලේශ කාමච්ඡන්ද වගේම ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ තමයි බොහෝසෙන් විකට බාධා කරන්නේ. ඉතින් ඒ නීවරණ තේරුම් ගන්නට ඕනේ. නීවරණ තේරුම් ගත්තොත් බාධාවක් නැතුව මේක ගෙනියන්න පුළුවන්. එනිසා ඒකට ගුරු ඇසුරෙන් හොඳට උපදෙස් ලබා ගන්නට ඕනේ. තමන් හිත රවටන තමන්ගේ හිතවත් වාගේ මේ නීවරණ ඇවිලා රිංගනවා. ඒ වෙලාවේ තමන් දන්නේම නැතුව භාවනාවෙන් පිටපණිනවා හිත. ඒ කියන්නේ දැන් සමහර විට හිතෙනවා මේ භාවනා කරද්දී බොහෝම සැපදායක තත්ත්වයක් කෙනෙකුට හිතෙන අනේ මගේ පුතාටත් මේක කියා දෙන්න නැත්තා. අනේ මගේ අම්මට කියා දෙන්න නැත්තා. අනිත් අයට මිනිස්යානේ මේක කියා දෙන්න නැත්නම් ආශාවක් ඇති වුණ පුජ්‍යලයන් කෙරෙහි. එයින් තමන්ගේ හිත පහත වැටෙනවා භාවනාව. ඒ වගේම සමාත භාවනා කරද්දී වන මැස්සෙක් වල මූණේ වහනවා. ඌතන්ටන් වල ඇවිදින මූණේ. එම නැත්යිසේ. එම නැත්නම් වෙන මඳුරේ කියලා විදිනවා. එම නැත්නම් ඔන්න ධන හිසෙරිය දෙනවා. කොතන හරි වේදනාවක් එන. ඒකට එපා වෙනවා සමහරුන්ට. ඒකත් එක්තරා පටිගයක්. ඒක කියන්නේ ව්‍යාපාද. ඒ ගැන අමනාපයක් ඇති වෙනකොට ව්‍යාපාද. ඒකත් බාධාවක්. ඒ වගේම ටිකක් වෙලා භාවනා කරනකොට ඉතින් ඇත්තට ඒක ආස්වාදයක් දැනෙන්නේ නැහැ සමහරුන්ට. දැනෙන්නේ නැතිකොට ඉතින් හිත ඇලි මැලි වෙනවා. අනේ මේක ඉතින් වැඩක් නෑනේ කියලා හිතෙන්දත් පුළුවන් නැත්නම් නිදි කිරා වැටෙන එපා වෙලා. ඒකත් එක්තරා බාධාවක්. ඒකම සමාරියට කළ දේවල් ගැන කරන්න තියෙන දේවල් ගැන හිත දුවනවා. ඒ දුවන ගතියට කියන උද්දච්චය කියලා. ඒකත් බාධාවක්. ඒකෙන් හිත සංවර කරගන්න ඕනේ. ඒ වගේම තමන් අතින් සිදුවෙච්ච යම් යම් කයින් වචනේ සිතින් සිදුවෙච්ච දේවල් ගැන අඩුපාඩු ගැන හිතේ තැවිලි ඇති වෙන්න පුළුවන් පසු තැවිලි ඇති වෙන්න පුළුවන් ඒකක් බාධාවක් ඒකට කියන්නේ කුක්කුච්ච කියලා ඒකම සමහරට මේ බුදුගුණ මෙනෙහි කරද්දීම සමහර කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන් මේ භාවනාව හරිද මම මේ කරන පිළිවෙල හරිද නැත්නම් මේ ගුරුවරයා නියම ගුරුවරයෙක්ද නැත්නම් මේ ගුරුවරයා කියපු දේ නිවැරදිද එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේ කියන මේ උත්තරමයන්ට මේ ගුණ තිබුණමද? මේවා නිකම් මේ ප්‍රබන්දද? ඔය වගේ සිතුවිලි එන්න පුළුවන් නොදන්නකම නිසා, අනුවනකම නිසා. ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. උන් ඔය කියන බාධා බුදුගුණ භාවනාවට පමණක් නෙමෙයි අනිත් භාවනාවලටත් බාධා හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒවා මනෝ ගැටලු හැටියට පිළිගන්නට ඕන. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංශ මොනවාද? තෙරුවන් සරණයි මේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්පබුද්ධං ප්‍රබුද්ධන්ති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන්ම සැපසේ නිින්ද යනවා. බොහෝම සැපසේ නිින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරුසේන නොදකින්නෙක් වෙනවා. කවදාකවත් සිහිනකින්වත් භයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. එවාගෙම සිහිනකින්වත් අකුසල සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ඒ භාවනාව නිසා බුදුගුණ වැඩි වීම නිසා මිනිස්යන්වත් ප්‍රියමනාප වෙන දුට්ටු දුට්ටුවන්ගේ ප්‍රසාදය ලැබෙනවා. දෙවියන්ගේත් අමනුෂ්‍යයන්ගේත් ප්‍රියමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම සතෙක් පෑගුණත් දෂ්ට නොකරන තරමට තමන්ගේ ආනිසංශයක් ඇති වෙනවා. ඒ කියන්නේ වස විස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. එවැගේම බුද්ධානුස්සතිය වැඩිම නිසා බොහෝ සෙයින් ශරීර වර්ණයත් ප්‍රසන්න වෙනවා. එපමණක් මේ හිත බොහෝ සෙයින් සමාධිගත වෙනවා වහවහා මොකද කාන්නේ බුදුගුණ වඩන්න වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා. එපමණක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක් ප්‍රසාදයක් බුහුමානයක් ඇති වෙනවා. එවැගේම බලවත් ප්‍රමෝදයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන්, ස්මෘතියෙන්, එවැගේම පුණ්‍ය මහිමයෙන් උසස් බවටපත් වෙනවා. එපමණක් නෙමෙයි බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් ඉස්සරහටවත් බය ඇති වෙන්නේ නැහැ. සතෙක් සර්පයක් ඉස්සරහටවත් බය වෙන්නේ නැහැ. අර පසුගිය කාලේ අපිට අහන්න ලැබුණ සිද්ධිය කුඩුම්බිගලේ ඉතියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුණේ. ඊට වශයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි ක්‍රිස්තියානි කෙනෙක්, කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නිින්ද ගිහිල්ලා ඔහුට හීනයක් ලැබුණා. මොකද්ද මේ හීනේ? මෙන්න මේ මන්ත්‍රය මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඉතිපිසෝ ගාථා පාඩම් තිබුණා. ඔහු හිතුවා මේක අපේ ආගමික කන්නේ මේක බුද්ධ ආගමිකක් නේ කියලා. නමුත් එදාම හවස ඔහු ඇවිදගෙන යනකොට මේ දොලකින් බහගෙන යනවා මේ දර හොයන්න හරි අංකිත දෙයකට. යනකොට විශාල දවන්ත වලහයි ඉස්සරහටම ආවා. වලහා තේ පැත්තෙන් බෑගෙන යනවා දොලට මේ ඇත්ත මේ පැත්තෙන් බෑගෙන යනවා මූණට මූණ හිටියා. මේ මිනිස්යාට වෙන දෙයක් නෙමෙයි තිපිසෝගාථා සිහි වුණා. සිහි වෙච්ච ගමම්ම කියනකොට වලසා විදුලි වේගෙන් ආපසු පැනලා ගියා. පුදුම ආචාර්ය සිද්ධියක්. එදායින් පස්සේ තමයි ඔහු සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙලා ඒ ආරණ්‍යයත් ආරණ්‍යයක් බවට පත් කරන්න සමර්ථ වුණේ. ඉතින් මේ වාගේ සිදුවියෙන් කොච්චරවත් අහන්න දකින්න තියෙන නිසා කවදාකවත් බුදු ගුණ වඩන්නේකොට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට කුඩා කාලේ කියලා දීලා තියෙනවා මේ අකුණු පුපුරන වෙලාවේ දරුවන් ඉතිපිසෝ ගාතාව කියන්නේ. කවදාකවත් අකුණු සැර වදින්නේ නැහැ. ඒක සත්‍යම සිද්ධියක්. මේ වාගේ ඉතිපිසෝ ගාතා පුදුමාකාර අනුසස් දෙන දෙයක් ඉතිපිසෝ ගාතා ගැන බුදු ගුණ. ඒ වගේම අර මහා කප්පෙන මේ මහරජිරුවෝ තමන්ගේ පිරිස දහසක් ඇමතියන්ගේ කස්සයන් පිටින් ගංගාවක් තරණය කළා කිසි ආපදාවක් නොවේ බුදු ගුණ කී කියා. එවාගෙම එතුමාගේ අගබිසෝ වෙන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු 1000ක් මේ යාන වාහන වලින් එවාගෙම බුදු ගුණ කියලා ගංගාවෙන් එතෙරු වුණා. ආශ්චර්යයි නේද? මේ ඔක්කොම බුදු ගුණ ආනිසංශ. ඒ අත්ව සසරදී බුදු ගුණ වඩලා තියෙනවා. සසරදී පුරුදු කරලා තියෙන නිසා තමයි සිහි කළ පමණින් මේ අනුසස් ලැබෙන්නේ. එපමණක් නෙමෙයි මේ බුදුගුණ වඩන්නාගේ හිතේ ඇති වෙන ප්‍රීති සෝමනස්සය නිසා හරියට හඳ එළිය ඉර එළිය වාගේ ආලෝකේ පවා පහළ වෙනවා. පින්තුන් අහලා තියෙනවානේ අනාථ පින්නික සිටුවරයා පළමු වරට බුදුරජාන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉස්සර පාන්දර පිටත් වෙලා ගියේ රජගහ නුර තමන්ගේ නැගිනේගෙන නිවසේ ඉඳලා යන්න කියන හරියටම සෝම් පිටියක් නැද්ද දිගට මෙතුමාට මේ හඳ පායලා වගේ බොහොම ලස්සන ආලෝකයක් තියෙනවා. හැබැයි මූර්ත ශරීරයක් අකුලේ හැප්පෙනකොටම බය ඇති වෙලා ආලෝකේ නැති වුණා. අයත් බුදුගුණ සිහි කරනකොට මෙන්න ආලෝකේ පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පව ඇති වෙනවා මේ බුදුගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත්ම බුදුරජාන් වහන්සේ අමතක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේක එකට ජීවත් වෙනවා කියන සතුට ඇති වෙනවා. බුදුබව ලබන්න පවා හිත නැමෙනවා. එපමණක් නෙමෙයි තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙයි කියලා බුදුරජාන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා හිතට දැනෙනවා. එනිසා වහාම ඒ අකුසලයෙන් වළකිනවා. එනිසා සීලය පූර්ණේ කරන්නත් මේ බුදුගුණ පුදුම විදිහේ පිහිටක් වෙනවා. එපමණක් මේ සසර ගමනේදී දැන් මෙලව රහත් නුණා නම් සසර උපනුපන් තැන කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නේ නැහැ. එවැගේම මිසදුක ගන්නෙ නෑ මොනම ආගමක උපන්නත් මිසදුක ගන්නෙ නෑ සම්මාදිට්ඨික වෙනවා. එවැගේම අර ත්‍රි හේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. එතමනක් නේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූසේක් නම් ඒ තනත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිශාස මෙලවත් පරලොවත් ලැබෙනවා. එපමණක් නෙවෙයි ඉතින් මේ බුදුගුණ භාවනා වැඩිමෙන් සුගතියට ගිහිල්ලා ඒ නොනවති භාවනා වඩලා මඟඵල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදුගුණ භාවනා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩලා විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්ප්‍රයක් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදුගුණ භාවනාව හේතු උපනිශ්‍රේ වෙනවා ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි. අවසරයි බුද්ධානුස්සතිය කිනම් චරිත ඇති අයට ගැළපේද? බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා උපදේශ දීම ගැන සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පවා කෙනෙකුට ධර්ම දේශනාවක් හෝ භාවනාවක් කියලා දෙන්නේ ඔහුගේ චරිතයට ගැළපෙන හැටියටයි. මේ සමසතලස් කර්මස්ථාන අතුරෙන් චරිත 6කට මේවා බෙදෙනවා. රාග චරිතයට, දෝෂ චරිතයට, මෝහ චරිතයට, එවාගෙම සද්ධා චරිතයට, බුද්ධ චරිතයට, විතර්ක චරිතයට කියලා. එයින් රාග චරිතයට භවනා කර්මස්ථාන 11ක් තියෙනවා. දශාසුභේ හා පිළිකුල් භාවනාව. එවාගේම දේශ චරිතයට භවනා තියෙනවා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ. එවාගේම වර්ණ කසින හතරකුත් තියෙනවා. ඊළඟට මෝහ චරිතයටයි විතර්ක චරිතයට දෙන්නටම එකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ඊළඟට බුද්ධි චරිතයට හතරක් තියෙනවා මෙතන. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා මරණානුස්සති භාවනාව ධාතු මනසිකාරය එවාගෙම උපසමානුස්සතිය කියන භාවනා හතර බුද්ධ චරිතයට එය ඥානවන්තකම නිසා හොට වලන් දේසි ගැඹුරු දේවල් ඊළාට සද්ධා චරිතයට කියන මෙතන භාවනා හයක් ඒ මොනවාද බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති කියන හය මේ හය සද්ධාචරිතයට. එනිසා මේ බුද්ධ මේ බුදුගුණ භාවනා විශේෂයෙන් සත්‍රාය වන්නේ සුදුසු වන්නේ සද්ධාව හොඳින් තියෙන කෙනෙකුටයි. සද්ධාවන්තයා තමයි මේ අනුස්මරණය කළ ප්‍රතිඵල නෙලාගන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා ඒ චරිත වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ සිහිනුවණින් මේ චරිත වෙනස් කරගෙන ඕන භාවනාවක් වඩන්න පුළුවන්. වඩාත්ම මේක පිළිගන්නේ පහසුවෙන් වඩන්න හැකි වෙන්නේ සද්ධා චරිතයද කියලා සද්ධා චරිතයට බුද්ධානුස්සති භාවනා නියම කරලා තියෙනවා. චේදුවන් සරණයි ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතියෙන් ලැබෙන සමාධිය කවරේද? තෙරුවන් සරණයි දැන් ඔය සමාධිය අවස්ථා තියෙනවා තුනක්. එකක් තමයි මේ උපචාර සමාධිය. අනික තමයි රූපාවචර ධ්‍යාන සමාපත්තිය. අනික අරූපාවචර ධ්‍යාන සමාපත්තිය කියලා. ඒ උපචාර සමාධිය කියන අවස්ථාවටත් මුලින් තව තියෙනවා පරිකරම සමාධිය නමින් ස්වල්ප සමාධියක්. ඒ කියන්නේ භාවනාක මුල් ආරම්භය ලැබෙන සමාධිය. දැන් අපි බුද්ධානුස්සතිය වර්ණ කොට උපචාර සමාධිය ලැබෙන්න මත්තෙන් ගත සංසිඳිලා ශරීරය බොහෝම සැහැල්ලු වෙලා ඒ වගේම මේ කිසිේවක් බාහිර ආරමුණු නොගෙන අර මේ වතුරයට ගිලී ඉන්නා වගේ සං සත්‍යයක් වෙනවා හොඳට පස්සද්ධිය කියන සංසිඳීමක් ඇති වෙන. ඒ අවස්ථාවේදී කියනවා පරිකර්ම සමාධිය කියලා. ධ්‍යාන වඩන භාවනාකලං උග්ඝහ නිමිත්ත අවස්ථාවයි ඒ පරිකර්ම සමාධිය ලැබෙන්නේ. දැන් බුද්ධානුස්සතියේ උග්ඝහ නිමිත්ත කියලා එකක් නැහැ. එතන තියෙන්නේ අර බුදුගුණ අරමුණමනේ. ඒ බුදුගුණ අරමුණ මෙනෙහි කරද්දී ඔය කියන්නේ පරිකර්ම සමාධිය ඇති වෙන මුලින්. ඒක බොහොම සුළු සමාධියක්. ඊළඟට ලැබෙන්නේ මේ උපචාර සමාධිය. උපචාර කියන්නේ ඒකේ තේරුමක් ධානයට සමීපව පවත්නා සමාධිය කියන එකයි. රූපාවචර ධානයට සමීපයි. එතින් වෙනස තියෙන්නේ දැන් රූපාවචර ධානාදී අෂ සමාපත්තිවල ධාන චිත්තය භවංග පත්‍යති නොවි බොහෝ වේලාවක් අදිෂ්ඨාන කරන තාක් ඒක පවතිනවා. ඒ කියන්නේ පැයක්, පැය දෙකක්, වරුවක්, දවසක් ඔය වගේ දිගටම හිත භවංගයට වැටෙන්නේ නැතුව දිගටම ධ්‍යාන ශික්ම පහළ වෙනවා. මේ උපචාර සමාධියම නෙමෙයි. මේකට තියෙන්නේ චිත්ත වීතියේ ජවන් ශික් හතක් පමණයි එක පෙළියට යන්නේ. අයමත් භවංග පතිත වෙලා අය ජවන් හිත් හතක් පහළ වෙනවා. ඒ ක්‍රමයටයි මේ කියන උපචාර සමාධියේ පවතින ඒක නිසා කරගෙන කාමාවචර සමාධිය කියලා. ඒ කාමාවචර සමාධිය වුණාට ධ්‍යානයට බොහෝම සමාන්තරයි. දැන් අපි ධානයක් වඩන කෙනෙක් වුණා ධානයට මුලින් ධාන චිත්ත වීතිය ඇති වෙනවා මේ උපචාර සමාධියේ. ඒක හඳුන්වනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා. ඒ සිත් හතර සමාධියක් කියන්නේ සමාධි උපචාරයි. ඊට ළඟට තමයි ධාන සිත පහළ වෙන්නේ. මේ විදිහට මේ ධානයේ සමීපචාරීව පවත්නා සමාධියක් මේ බුද්ධානුස්සති භාවනාවෙන් ලැබෙනවා. ඉතින් අර මුලින් සඳහන් කළානේ අනුස්සති භාවනාවත් 10න් 8කම කියන උපචාර සමාධිය කියලා. තවත් දෙකක් තියෙන ආහාරේ ප්‍රතිකූල සංඥා ධාතු මනසිකාර කියන දෙක. ඒකෙත් තියෙන උපචාර සමාධිය පමණයි. ඔය 10න් ලැබෙන උපචාර සමාධියයි. ඒකත් බොහොම බලගතුයි. දැන් ඔය විපස්සනා වැඩිීමේදී ධානලාභයකට උනා ධානයෙන් නැගිටලා විපස්සනා කරන උපචාර සමාධිය. ඒ කාමාචර සිතින් තමයි විපස්සනා කරන්නේ. මහග්ගත සිතකින් කරන්නේ. මහග්ගත කියන්නේ ඔය රූපාචර අරූපාචර සිතකින් විපස්සනා කරන්නේ නැහැ. විපස්සනා කරන්නේ මේ කාමාචර උපචාර ඥාන සංප්‍රයුක්ත උපචාර සමාධි සිතකින්. එනිසා මේකත් බොහොම බලගත් සමාධියක්. මේකෙන්වත් විපස්සනාට හැරිලා මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. එනිසා උපචාර සමාධිය මේ බුද්ධ අනුසති භාවනාවෙන් ලබාගත හැකි වෙනවා. මායි ලැබෙන හැටි පළමුවෙන් කියලා දුන්නා. ඒ කියන්නේ එකම ගුණයක් අරගෙන ඒක බොහෝ වේලාවක් හිතින් ආවර්ජනා කරන්න ඕන මනසිහිය මනානුවන පිහිටුවාගෙන. එතකොට හිත උපචාර සමාධියටපත් වෙනවා. Taman කැමති වේලාවක් යාක් හරි පැය භාගයක් හරි නැත්නම් පැය එකමාරක් දෙකක් හරි දිගට උපචාර සමාධියේ වඩමින් ඉන්න පුළුවන්. මෙන්න මේ නිසා ඒකෙන් ලැබෙන්නේ උපචාර සමාධිය කියන එක අපි තේරුම් කරගනිමු. පෙරුවන් සරණයි. මෙතෙක් වේලා අපි විසින් මේ දහම් කතාවට සවන් දුන්නා. මේ සම්බන්ධව දන්න පින්නතුන් තව තවත් ඒ සම්බන්ධව උනන්දු වෙනවා ඇති නොදන්න පින්නතුන්වත් උනන්දුවක් ඇතිව බුදුගුණ වඩන්න හිත නැමේවා මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක්ම වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා ගුරු දෙගුරු පූජාවක් වේවා මේ කුසල සම්භාරය අපි සෑම දිනාට මෙලව ආයු වර්ණ සැප බල ඥාන වින්දනය කරමින් ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කරගෙන මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත අග්‍රාමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සමට තෙරුවන් සරණයි.